අරමුණු කරනවා කියන්නේ මේ අපේ අම්මා ඉන්න තැනක සුඛතු සිතක් එන්නුනේ අනේ කියලා අර ඔක්කොම මැරිච්ච ඉන්න තැනක ඉන්න තැනක කියලා මතක් කරනවා. එතකොට මොකද වෙන්නේ අර මැරිච්ච දවස්වල ඇති සංවේගය ආයතරයක් වෙනවා. නේද? නම් මැරිච්ච කෙනෙක් වෙනම ආරම්භ කරලා අපරිමාණන් කියන தත්ත්වයේ නොසන්සුන්කම් ඇති නොවන தත්ත්වයට යන්න බෑ. මම මේ කියන්නේ හොඳට විමසලා පිළිගන්න මම කිව්වා මේවා එකපාරට පිටපත් වෙනවා. හේතුවක් ඇතුව මම ඔක්කොම කියන්නේ. එතකොට මේ සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට අපිට ඉදිරියට යන්න වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? යක්ති සමහර අය ඉන්නවා තුනත් තමන්ගේ පිට ජීවිතේකට මෛත්‍රිය වෙනුවට රාග මිශ්‍රිත මෛත්‍රිය වංචක මෛත්‍රියක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද මූලිකව විරුද්ධ ලිංගිකයෙක් වෙනම ගන්න නෑ. ඔය ඔක්කොම පැත්තකට දාලා මෙහෙම කිව්වොත් ඔය ඔක්කොම මම වෙනම කිව්වේ කෙනෙකුට හාරයක් වෙන්න ඉඩ තියෙන නිසා. කලින් තමයි මගේ පවුලේ සියලු දෙනා කියලා කුණුගොඩ අවසන් නැත්නම් උඩින් අරගෙන හස්තලා. මොකද්ද ඇතුලේ තියෙන කුණුගොඩ මොකද්ද බාධාදික ඇතුලේ. කට්ටියකට වැඩි වෙනවා කරේ කට්ටියක් වෛරයි. හරිද? මේ මෙච්චිත අර කට්ටිය වෙන වෙනම අරමුණු වෙන්න හිතට ඉඩ දෙන්නේ නැතුව ඒකට ඉඩ දෙන්නේ නැතුව ඒ කට්ටියව එකට පොදු වේ මානෙන්න සියලු දෙනා කියලා අර විචාරකවලට එන්න දෙන්නේ නැතුව ව්‍යාපාද විචාරකවලට එන්න දෙන්නේ නැතුව කාම විචාරකවලට එන්න දෙන්නේ නැතුව කාමච්ඡන්දයට ව්‍යාපාරයට එන්න දෙන්නේ නැතුව තමයි ඉස්සෙල්ලා ඒක කරගෙන යනවා ඊළඟට හිමීකර යන ගමකට කියලා ගමට ගියාම ඔන්න ඊළඟට දැන් ගම තමන්ගේ කොටස විදිහට අරගෙන ඒකට කොහේ මොකද කරන්නේ වෛර නැත්තෝ වෙත්වා කියන ඔන්න කරන්න වැඩක් තියෙනවා. ඒ ඒ අය අතර වෛර ඇති වෙච්ච ඒවා තියෙනව නේද? දැන් ඉස්සෙල්ලා තමයි අපේ හැමදැනකදීම හැංගීම ගන්න බැරි නම් කරුණේ අයට අපේ පවුල දෙන්නෙක් අතර අර ඉස්සෙල්ලා මං කිව්වා අර පරාලන ගහගත්ත කියලා. ඒ වගේ දෙන්නෙක් අතර ඇති වෙච්ච සහ පිටකෙනෙක් හින්දා මේ පවුල කෙරෙකට ඇති වෙච්ච ප්‍රතික සංඥාවක් හින්දා කෙනෙකුට පවුල කෙනෙකුට ඇති වුණා අදිය තරහක් ඇතිලා එයා හරි වේදනාවෙන් ඉන්නවා ටික ආගෙන ඉන්නේ හැමදාම. අන්න ඒ වගේ දේවල් එකක් එකක් මෙනි කරන්න. ඊළඟට රටට ගමට ආවම ගමේ තියෙන වගේ වැඩ. සමහර වෙලාවලට මට මතකයි පුංචි දේවල් හින්දා ලොකු ආරාම ගමේ නැහැ ඇති කරගන්නවා. වෙලාවකට මේ පොඩි අගලක රටක එහා මෙහාක් ගැන කතා කරන්න ගිහිල්ලා ඉඩම්බේක තියෙනවා මිනිස්සු නැහැ. මොකද ඒ? ඉඩම් බෙදාගන්න හිතන මිනිස්සු මරාගෙන. ඉඩම්බේක අපුරුදුස් කියනවා. ඒ වගේ ඒ වගේ දේවල් තමයි රටේ ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒකත් අන්න ඒ වගේ තමන්ගේ ගමේ. එක ආත්ම කෙනෙක් මොකද කරේ? තමන්ගේ නෝන මහත්තයාට වක්තියකින් කොටක් කරන්න අවුරුදු 60ක් විතර ගියත් පස්සේ. මොකද මේ? පරම කොන්තරයක් ඇවිල්ලා හදිස්සියෙන්. ඉතින් ඉතින් මේ නෑතට මතකද තමන්ගේ දෙමව්පියන්ට යෝගත් වලට වහදා දුන්නා. ඉතින් අපේ තමන්ගේ ගමට සිද්ධ වෙච්ච එවැනි සිද්ධිය අරගෙන අනේ මේ වගේ වෙන කාටවත් සිද්ධ වෙන්න එපා කියලා. හරිද? දැන් ඊළඟ විවිධ රෝගාබාධ හැදිලා සමහර අය තමන්ගේ ගමේ ගාන දුක් විඳ අත්කපුල් කැඩිලා තමලක් පිටපණුව ගහලා නැගිට ගන්න බැරුව ඒව මතක් වෙන්න ඕන දුක් පීඩා නැත්තෝ එපා කියලා හිතනකොට වෛර නැත්තෝ එපා කියලා හිතනකොට ධනයට සිද්ධ වෙච්ච වෛරයෙන් සිද්ධ වෙච්ච ආදීනව ටිකක් මතක් වුණාට කමක් නැහැ ඕනනම් මතක් කරගන්න ඕන මොනවද ඕනනම්ද ගමේ අය කෙරෙහි මෛත්‍රිය මෛත්‍රී හැඟීම වර්ධනය වෙන්නේ නැත්තම් ආන්තර වගේ සිද්ධි ටිකක් කරා මෙනෙහි කරනවා. හරියට මේක මෙන්න මේ වගේ. යාදිසං අපතේ බීජං සාදුසං අර්ථේ ඵලං. වකුරන විදිහට තමයි අස්වැන්නේ. දැන් ගමේ ඔය හැඟීම චේතනාව කියන එක ගැන දැඩි අදහසක් ඇති කරගන්න. මම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න යනවා දුර ඉන්න සත්තු විදිහට නැත්නම් අවිදුරේ ඉන්න සත්තු විදිහට මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා. තරහ නැතුව වෙත්වා. දුක් පීඩා නැතුව වෙත්වා. සුවපත්ව සිතත් වෙත්වා. මට මේකට මේ වචන හතර මිසක් හැඟීමක් ඇති වෙන්නේම නෑද? ඉතින් තමයි තේරෙනවා. මම කොහොමද අප්පා ලෝකෙටම අප්‍රමාණව මෛත්‍රිය වඩන්නේ මට ගමට හැඟීමක් එන්නේ නෑ. හොඳට තේරුම් ගන්න. මම කොහොමද ලෝකෙටම අප්‍රමාණව මේ කරන්නේ? ගමට හැඟීමක් එන්නේ නෑ මගේ. එහෙනම් මම මොකද කරන්නේ? ඒ ගැන වෙනත් පැත්තකට ගිහිලා යමක් කරලා ආපහු මෙතෙන්ට එන්න. තේරෙනවද? මොකද්ද කරන්න ඕනේ? මේ වගමේ කියන වෛරී ස්වභාවයෙන් හින්දා වෙච්ච දේවල් ගැන මම මෙනෙහි කරලා නැහැ. ගමේ ගමේ අතර වෛරයෙන් ඇති වෙච්ච දේවල් කීපයක් මෙනෙහි කරනවා. අඩු කඩාගත් ඒවා, කපාගත් ඒවා, කොටාගත් ඒවා, එතන ඇති වෙච්ච ව්‍යායෝසනා ප්‍රතික සංඥා. නේද? ඒ අය දැනගත් ඒවා, ගෙවල් පිටින් ගිනි තියාගත් ඒවා කියනවා ගමවල. ඒවා හොඳට මෙහෙ කරනවා. මේකට අනේ මේ වගේ වහසුරකටවත් එන්න පාර පිච්චිච්ච හැටි, අර දැවිච්ච හැටි, අර අඬාඩ හිටිය හැටි නේද? ඈද දෙන්නදි මාළු අතර වෙලාවකට තවත් ගණන් රණ්ඩු වෙන හැටි, අඩු පොඩු අරගෙන කාටකට යන හැටි නේද? වෙලාවකට නේද? මම දැක්ක මේ ළඟදිත් මම දන්නවා මෝල් ගහක් කරන් දුවනවලු ගමේ එක්කෙනෙක්. මේ කාවඩ බෑන්ද? තමන්ගේ මොන මහත්යවද කොහෙද යන්නේ? ඒක මනසේ කල්ලල්ලා ආතගෙන තියෙනවා. ගියා නම් ඉතින් ගියා තමයි. දැන් ඉතින් බලන්න මේ මෝල් ගහක් අරගෙන යනකොට මේකේ මේකේ ඇතුලේ මොන තරම් පටික සංඥාවක් කියලා බැරි දෙයක් යන්නේ එයා පිච්චි පිච්චි යන්නේ නේද අර මනුස්සයෙක් නේද හැංගිලා ඉන්නේ මොන තරම් වෙවුලින්ද මේ දෙන්න අතර කියනවා මේ දෙන්නටම අදාළ නැති හැඟීමක් නෙමෙයි ඇතුලලා තියෙන්නේ නේද අනේ මේ දෙන්නම දුක් විඳිනවද නැද්ද අන්න ගමේ අයගේ වෛරසිත ඇති වෙන්න එපා කියන හැඟීම තමයි එන්නේ එතකොට මේක වෙන්නක. අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් ගැන හිතනවා වගේ මේ නොදරුවෝ වගේ කියන හැඟීමක් ඇති වෙනවා තමයි ඔක්කොම. බුදු ධර්මයට සාපේක්ෂව මෛත්‍රියට සාපේක්ෂව මේකට නොදරුවෝ. නේද? මගේ මට ඉන්න මගේ දරුවෝ වගේ. ඒ කියන්නේ මෙයාලා මුකුත් දන්නේ නැහැ. මෙයාලගේ ඇතුලෙන් එන මේ ප්‍රබල හැඟීම මෙයාලට තේරෙන්නේ නැහැ. මේක නවත්ත ගන්න තේරෙන්නේ නැහැ. ඒකින්ද සුළුසුලකට අහුණා වගේ මේක ටික ගන්න යනවා. මේකට වෛරය පුදුම පීඩාවක් වෙනවා. කට්ටියට එක්කෙනෙක් එක්කෙනෙකුට කායික පීඩා කරන්න හදනවා වාචික පීඩා කරන්න හදනවා. ඒ කරන්න හදන එක්කෙනාගේ ඇතුලේ පටික සංඥාවක්. නේද? දෙන්නගෙම ඇතුලේ පීඩාවක්. මේ පීඩාවට අනේ කවුරක්වත් මේ ගමේ පත්තෙන් දෙකා කියලා තමයි දරුවා ගැන ඇති වෙන හැඟීම වගේ හැඟීමක් ගම කෙරෙහි ඇති වෙන්න ඕනේ. තේරෙනවද? නේද? ඒක එන්නේ නැත්නම් තමයි ගිහින් අර මෙනෙහි කරන්නේ. ඒක මෙනෙහි කරන් පස්සේ මගේ ගමේ සියලු දෙනා තරහ නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා කියලා අදහසක් ඇති වෙනවා. දුක් වේදා කියන්නේ ශාරීරික දුක් වේදා ඉතාම දුක්ඛිතයි කියලා. ඒ ගැන තමන්ට හැඟීමක් නැත්නම් අන්න ආයතනයක් මොකද කරන්නේ? අර වගේ මෙනෙහි කිරීමක් කරනවා. ඉතින් ඒක කෙට කියලා හිතන්නකො. ඒ මෙනෙහි කරන තැනට වපුරන කෙට. මේක අස්තන ලැබෙන තැන. මෙහි වපුරුවොත් තමයි මෙහි මුදල අත්දෙන්නේ. අස්තන කියන්නේ හැඟීම කියන එක. හැමෝම තේරුම් ගන්න ඕනේ. මෛත්‍රී හැඟීම අසම්බාධං අවේරං අසපත්තං එහෙනම් ඒ විපාක ගමේ ඇතුළත් දුක් මෙනෙහි කරපුවාම පින්නත් නේ අපිට ගමේ හතුරෙක් ඉන්නවනම් අපිට මොකද හිතෙන්නේ? ඒ හතුරටවත් මේක වෙන්න එපා. අටක් අකුලක් වැඩිච්ච එකක් අටක් අකුලක් කැඩුණා කියලා මෙනෙහි කරන එක නෙවෙයි. පිටකොන්දේ පණුව ගහලා ඇඳකට වෙලා කුණු වෙවි කෙනෙක් ඔය කුණු වෙවි හිටියා කියලා මෙනෙහි කරන එක නෙවෙයි. ඒක තියෙන දුක පිළිබඳ හොඳ ළඟ ළඟ මෙනෙහි කිරීම කරන්න ඕනේ. කොහොම මගේ ඇඟේ මැස්සෙක් ඇහුවොත් මට කොච්චර අමාරුද? නේද? මගේ ඇඟේ මැස්සෙක් ඇහුවොත් මට කොච්චර අමාරුද එළව ගන්න බැයිද? පිට පත්ව දාලා පිට දිගේ හුඟ හුඟ කනුවකට එනකොට කොච්චර අමාරුද? අනේ මගේ ගමේ හතුරෙකුට ගන්න හැංගීමක් වෙනවා. හතුරෙකුටවත් මෙවැනි දුකක් වෙන්න ඒ මෛත්‍රිය සංසාරගතව පුරුදු කරපු බෞද්ධ දර්ශනයට අනුව පුරුදු කරපු මෛත්‍රී බීජ මේ බෞද්ධ පින්වත් ඇත්තෝ හැම කෙනෙක් ළඟම තියෙනවා. නැත්නම් විකත් එකට පොසොන් එකට ඔච්චර පන්සල් ගොඩක් හිටින්නේ නැහැ. ඒ ක්‍රමෙන් අපේ මිනිස්සු මොනවා කිව්වත් මම අපේ මිනිස්සුන්ට බාධා වෙන හොඳ නැති කතාවක් විතරක් කියනවා කියන එක අපි. අනතුරක් වුණාම වෙන රටවල් වල බෝම්බයක් විකුණනහම දුවනවා කියන්නේ. ටිකට් එකත් එළියට. අපේ රටේ බෝම්බයක් තිබුණාම කියන්නේ ඉතිරිච්ච පැත්තට. එක කට්ටියක් ඔතන ඉන්නවා අපේ රටක් බලන් යන. ඒක වෙනද? නමුත් බලන්න රෝහල් කාර්ය මණ්ඩලයක් කරගෙන බලන්න ඔතන එකතු වෙන කී දෙනෙක් නම් කොයිතරම් හැංගීමක සුනාමිය ආපෙලාද නේද? තමන්ගේ ජීවිත පරිවර්තනය හිතට දෙරගන්න. ගංගාවල් වලට යන ගඟේ යන අය දෙරගන්න. විශාල කටයුත්තක් කටයුතු කරන අය නැද්ද? ඉන්නවා. දැන් මෛත්‍රියේ පුංචි බීජයක් අපි හැමෝගෙම මේ සભ્યත්වය තුළ සංස්කෘතිය තුළ තියෙනවා. ඒක ඔක්කොම කරන්න ඕන. ඒ වෙන සතුට හිතාගෙන මම ළඟ තියෙන මෛත්‍රිය වර්ධනය කරනවා කියලා ගම ගැන රට ගැන ඔන්න ඒ කිව්වා වගේ කිසිදී වර්ධනය කරගන්න අර කෙට තියාගන්න. යාදි සංවපතේ බීජං තාදි සංව මේකට ඵලයේ තියෙනවා. දුක් පීඩා ගැන මෙනෙහි කරපුවාම හොඳට ගණන් වලට සිදෙනවා කියන මොන අනේ මගේ හතුරෙකුටවත් ගමේ ඉන්න හතුරෙකුටවත් මෙවැනි දුක් ඇති වෙන්න එපා කියලා හැඟීම එන්නේ එතකොට. එතකොට තමයි ගමේ තුරු දෙනා මාවෙන්න වෛරණත්ව වේවා, තරහනත්ව වේවා, සුපත්තු දුප්පීඩනත්ව වේවා, සුපත්තු සිත්ත්ව වේවා කියන ගානට ගමට ගන්න පුළුවන්. ඊළඟට ගන්නවා හතර. එනවා ඊළඟට ගන්නවා හතර. රට ගත්තාම අර ගමේ අය ගැන මෙනෙහි කරාට වඩා වැඩි වීම ගන්න පුළුවන් මොකද ගමේ අයට වෛර හින්දා ඇතිවෙච්ච පීඩාවන් වලට වඩා වැඩි පීඩාවක් රටේ අයට ඇති වෙලා තියෙනවා. ගමේ අයට වඩා වැඩි පීඩාවක් රටේ අයට ඇතිලා තියෙනවා. ඒක කොහොමද? ගස් උඩ කැඩිච්ච දෙවි තිබුණේ ආගෙත මතකද? හේතු කොයිම කෙනෙක්ගේ හරි කමන්නේ මොනම જાතියකට කමන්නේ තමන්ගේ ජීවිතේ නැතිකල කවටවත් මරන්න ඕන කියන පටික සංඥාව ඇති වෙනවා. ඒ සංඥාව කොච්චර ප්‍රබල වෙනවද කියනවා නම් ඒ අය උතරතරේ ඒ අයගේ ජීවිතය විනාශ කරගෙන අන්තිමට ඇසි ලොකු වෙච්ච, ලේ පෙරිච්ච, කෑලි කෑලි බඩවැල් කටක කෑල්ලක කකුල් පැත්ත එක දවසක් මට මතකයි එක වතාවක එක ඔළුවක් තිබ්බේ පහ කුඩ ඒ මරාජු දැරිච්ච කෙනෙක්ගේ එවැනි තත්ත්වයකට මේ පටික සංඥාව කියන එක අනිත් කායික පීඩා වාචික පීඩා ඇති කරන්න කියන්නේ රෝෂණයන් ඇතිකරනද මොන තරම්ද පටික සංඥාවල ඒ දෙගොල්ලම දුක් විඳිනවද නැහැ ඒ දෙගොල්ලම විශාල සංකාරගත දුක්කකට පත් වෙනවා මේ ජීවිතයේ ලොකු දුකකට පත් වෙනවා එහෙම ටිකක් දුක් මෙනෙහි කරන්න ඕනේ. මම ගන්න එක කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක පුතෙක්ගේ පුතෙක්ව අරගෙන ගිහිල්ලා එක ගෙදරකින් මොකද කරේ? ඒ ළමයාගේ දෙල්ල කපලා වැටකට ඒ දෙල්ල ගහලා යටින් බාල්දියක් කියලා කිව්ව කෙනෙක්ට මරණය කියලා ඔන්න දැන්වීමකුත් ගහලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මේ අම්මා යනවා එතන. ඒක කවුරුවත් කියන්නේ නැහැ. අම්මා මේ චිත්‍රෙත් දැක්කගෙන මොකද කරන්නේ දුප්පත් අම්මා තමන්ගේ පුතා හොයාගෙන යනකොට අන්තිමටම වැටේ තිබිලා දෙල්ල හම්බෙනවා. මේ වැටේ තිබිලා මේ දෙල්ල හම්බෙනකොට පින්නන්නේ මොකද කරන්නේ ගිහිල්ලා අර චීතරෙන්ද කඩලා අරගෙන ඒ චීතරෙන්ද මේ දෙල්ල පුතාගෙන මගේ පුතේ කියලා පපුවට තද කරගත්තාම හැදිච්ච උමතුව අඩුුනේ නැහැ. හරිද? ඉතින් අන්න බලන්න ඒක ඇති කරගෙන ඇති වෙන අපේ පොඩි සංවේගයක්. මේව හොඳට මෙහෙ කරන්න එක්කෝ. කියලා අපිට හිතේ. ඒ සංවේගයක් එක තමයි පින්නන්නේ අපිට අදහසක් ඇති වෙන්නේ අනේ පතුරෙකුට වක්වත් මේවා වෙන්න මේ ඔක්කොම මේ වගේ ඉඳ මේ ඔක්කොම මේ තරහින්ද මේ ඔක්කොම මේ නේද කියන මේ දේශකාරී එනම් රටේම සියලු දෙනා වෛර නැත්තු වෙත්වා තරහ නැත්තු වෙත්වා සායි කිසිම දුක් පීඩාවකට කියනකොට අපි ගිහිල්ලා බලලා තියෙන දැකලා තියෙන හුඟා දේවල් ගැන අපිට හිතන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මොනවද? සමහර විට හෝමල්. සමහර විට අත්කපුල් කපලා තියෙනවා. ලොකු සල්ල කර්ම කරලා තියෙනවා. මේ වගේ ගොඩ දේවල් ගැන අපිට පුළුවන්කම තියෙන්න ඕන අදහසක් ඇති කරගන්න. මේ වගේ දුක් පීඩා කාටවත් ලංකාවෙම කියලා රටේම කියලා අන්න එතකොට තමයි හැංගීම එන්නේ. රටෙන් ගැන අර හැංගීම එන්නේ නැත්තම් මොකද කරන්නේ? නේද? ඇයි මුළු රටම ගැන තමන්ගේ දරුවා ගැන ඇති වෙන හැඟීම වගේ සුඛිනෝවා කේමිනෝ හොන්තු නේද? මේ කට්ටිය සුවපත් වෙන්න ඕන කායික සුවපත සුඛිනෝවා කියන්නේ. කේමිනෝ කියන්නේ බයපද්දව නැතිලා තියෙන. සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා බවම සුඛිතත්තා කියලා කියන්නේ. හිතේ සුඛ එහෙනම් වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුඛත්තු සිතත්තෝ වෙත්වා කියනකොට අර හතර සම්පූර්ණ වෙනවද නැද්ද? මෙත්ත සූත්‍රයේ තිබෙන කාරණා සම්පූර්ණ වෙනවා. නේද? එහෙනම් අපි මේ සූත්‍ර ධර්මයට පිටින් යන්නේ මේ නෑ මේ සූත්‍ර ධර්ම තියෙන එකක් ළඟා කර ගැනීම සඳහායි මේ අපි කටයුතු සූදානම් කරගන්නේ. එතකොට හරි. එහෙනම් දැන් රටේම කියලා මෙනෙහි කරලා රටේම කියලා මෙනෙහි කරලා මොකද කරන්න ඕනේ? ඊළඟට සඳහන් කරනවා ලෝකෙම කියලා ගන්නවා. ලෝකම කියලා ගත්තහම පින්නත් නේ මොකක්ද සිද්ධ වෙන්නේ? රටේ සිද්ධ වෙච්ච දේවල් වලටත් වඩා වැඩි විහිසුණු පටික සංඥා කියන භයංකාර සිද්ධි ලෝකෙම ගත්තොත් තියනවද? උදාහරණයක් තමයි අර එක ගැහැණු ළමයෙක්ව කඩුවකින් කොටලා මරලා දාපේ. එක්තරා જાතියින් ඒ කට්ටියගේ නීතියක් විදිහට ඔන්න මරලා දානවා. ඒවා කොතරම් බිහිසුද කොතරම් දරුණුද කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් එහෙම කල්පනාවක් අපේ තුල ඇතිවෙනකොට මේ ලෝකෙම මිනිස්සු වෛරය කියන ගිනි තියාගෙන කොයිතරම් නැත්නම් මහා යුද්ධයක් වෙනවද? දෙවැනි ලෝක යුද්ධය ලෝකෙම ගහනවා. උදින් ගිහිල්ලා පුළුවන් තරම් ගිනි පුරනවා. පුළුවන් තරම් වෙඩි තියනවා. තුවාල කරනවා. නේද? ඔක්කොම වෛරී වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට මේ කුද්දේවල් කරමින් කටයුතු කරන අය හින්දා මොකක්ද සිද්ධ වෙන්නේ බලන්න විශාල දුක්ගොඩ ඇති වෙනවා. ඉතින් ඒකෙන්ද අපි කල්පනා කරනවා මේ විදිහට මුදුවට මෙහෙ කරනවා. හොඳට මෙහෙ කරනකොට අනේ මේ ලෝකෙම අය Taman දන්නේ නැති සුලිසුනකට වගේ අහලා වෛරය කියන තරහව කියන හැඟීමට වහල් වෙලා ඇතිවෙච්ච ඒ ගින්න දරා ගන්න බැරුව විශාල පීඩිත තත්යකටපත් වෙලා වාසය කරනවා මේ ලෝකේ කිසිම කෙනෙකුට වෛරය දෙන්න එපා තරහය දෙන්න එපා දුක් පීඩා දෙන්න එපා ඒකට ඔක්කොම මම වගේම සුවපත් භාවයටපත් වෙන්න ඕනේ කියලා හැඟීමක් ඇති වෙනවා හරිද දැන් ලෝකෙම අරමුණු කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ ලෝකෙම අරමුණු කරන්න පුළුවන් වුණාට පස්සේ මොකද කරන්නේ? දැන් අපි මිනිස්සු ගැන විතරයි තාම ගත්තේ. නේද? ඒ වැඩියෙන්ම තරහ එන්නේ මිනිස්ස හැසිරීම එක්කනවා. දැන් මිනිතරේ අර දැන් Tamanට මේ වචන හතරට අමතරව පින්වත් මේ වචන හතරම හින්දා අම්මා කෙනෙක් දරුවෙක් දකින්නකොට ඒ දරුවාව දරුවා ගැන ආදරය කියන හැඟීමක්ද ඇති වෙන්නේ නැත්නම් මං ආදරේ මං ආදරේ කියන වචනයක්ද එන්නේ මම මගේ දරුවට ආදරේ කියන හැඟීමක් ඇති වෙන්නේ අන්න බලන්න අන්න එහෙම මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ගැන තමන්ගේ දරුවා ගැන හිතනවා වගේ මගේ දරුවට කාගෙවත් කරදරයක් වෙන්න එපා. කවුරුත් බනින්නත් එපා. කවුරුත් ගහන්නත් එපා. නිරේ ශාරීරික දුක් පීඩා කියලා ගත්තනේ. නේද? ඒ වගේම මගේ දරුවාගේ තුන වෛරත් වෙන්න එපා, කටික සංඥා තියෙන්න එපා. ඒ ඔක්කොම අපි අර හතරත් එක්ක ගත්තනේ. එතකොට ඒ වගේ තියෙන ආදීනවත් මෙහෙ කරන්නේ. ඒ ඔක්කොම මෙහෙ කරනකොට තමයි හැදීමක් වෙනවා. හරියට නිකන් ධර්මයේ දකින්නකොට අම්මෙකුට ඇති වෙන මිතුරුකම මිත්පත්ය කියන වගේ හැඟීමක් මුළු ලෝකෙම කෙරෙහි සමානක ඇති වෙන හැඟීමක් චේතනාවක් ආන්නේක ඇති වුණාද කියලා විමස ගන්න ඕන තමයි. ඒක ඇති වුණොත් ඒකට කියනවා කුසල හැඟීමක් ඇති වුණා කියලා. තේරුණාද? වටින හැඟීමක් ඒක ඒ හැඟීම කියන එක වචනෙන් කියන්න කවදාකවත් පුළුවන්කම නැහැ. හැඟීම කියන එක වචනෙන් කියන්න කවදාකවත් පුළුවන්කම නැහැ. මෙතෙන්ට යනකම් මේ හිත අරගෙන ගියාට පස්සේ පින්නත් ක්‍රමානුකූලව දැන් Tamanට මෛත්‍රී හැඟීම ඇති වෙනවා ලෝකෙම අරමුණු වෙලා දැන් මෛත්‍රී හැඟීමක් ඇති වෙලා තියෙනවා. හරි? දැන් මේ හැඟීම ඇටේට තියාගෙන ඉමින් සැරේ විමසලා බලනවා අර ගෙදර ගෙඩිය තරහකාරයව මතක් කරනවන්න දැන් තමයි වෙලාව. ඇයි? දැන් ප්‍රබලයි ඔතෙන් යනකොට ප්‍රබල නැද්ද? මම ආයෙ පටක් කරනවා හේතුඵල ධර්මත ගලප ගන්න ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයයි කියලා ගලප ගන්න. මේකෙන් අනර්ථයක් වෙනවද කියලා ගලප ගන්න. Tamanට ගැලපෙනවා. Tamanට හානියක් වෙන්නේ නැහැ. මේක සූත්‍රයට එකඟද කියලා බලන්න. මේක විනයට විනයත් එක්ක සම්බන්ධ බලන්න. හොඳයි නම් කරන්න. මං කිව්වට පිළිගන්න එපා. මං අහනවා දැන් මේ ගානට මේක මෙනෙහි කරලා මෙනෙහි කරලා වර්ධනය කරගත්තා පින්නත් මේ තේරෙන්නේ නැද්ද? හැඟීම ප්‍රබල වෙලා කියලා. අන්න දැන් පරීක්ෂා කරලා බලන්න වෙනවා. Tamange ඉවසේ හිත අර එන ගහමු ඒවා කොටාගත් ඒවා එක එක එක එක පීඩාකාරී සිතුවිලි ඇති වෙලා තිබේ ඔක්කොම මෙනෙහි කරලා තිබ්බ මට දැන් නිමේතරේ අර ඔක්කොම නියම් ප්‍රබල මෛත්‍රියක් හටගත්ත මම මොකද කරන්නේ දැන් නිමේතරේ මගේ ගෙදර හිතේ මගේ තරහ වෛද්‍ය සහෝදරයව වරන මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට අර මෛත්‍රිය වෙන අඩු වෙනවා හරි. ඊට පස්සේ මම මගේ ළඟම ඉන්න මට විතරක්ම කෙනෙක් ආය කරගෙන කරනවා. එතකොට අර හැංගීම වැඩි වෙනවා. එහෙනම් මගේ ළඟ තාම අර සීමාවල් තියෙනවා. සීමාවල් කැඩිලා එහෙනම් අසම්බාධං කියන සත්‍යෙට තාම නැහැ. නේද? තාම බාධා සහිතයි. අධික හිතවත්කමත් මෛත්‍රියට බාධාවක් අධික වෛරය එක තැනකට කේන්ද්‍රගත වෙච්ච හිතවත්කම බාධාවක් ඒ වගේම අනිත්‍යයිද බාධාවක් දැන් ආයෙ මොකද කරන්නේ නැහැ එහෙනම් මේ හැඟීම මදි මදිනම් මට තියෙනවා මේ හැඟීම නිකන් ඉබේ මේ හැඟීම පහළ වෙනවා පටන් ගන්නකොට උගම හේතුඵල ධර්මයක් කියලා නේද ඉබේ වෙන එකක් නෙවෙයි එහෙනම් මේක සකස් කරන්න ඕනේ යාදි සංවකේ වීගං කාදි සංහරතේ පලං යම් යම් යම් මේ හොරද කෙතක් තියෙනවා මට මොනවා කරන්නද? වපුරන්න කෙතක් තියෙනවා. එහෙනම් මම ඒකේ වපුරන්න ඕන දැන්. එහෙමද? මොකද්ද? අන්න අර එක එක නගන මෙනෙහි කරපු තව තව තව තව කාරණා අරගෙන තව තව තව තව ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන දුක් අරගෙන මෙනෙහි කරනවා. වෛරයෙන් හිතරෙච්ච දේවල් මෙනෙහි කරනවා. පවුලේ යට වෙච්ච දේවල්, ගමේ යට වෙච්ච දේවල්, රටේ යට වෙච්ච දේවල්, ඒ වගේ අන්න එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? තවත් මේක ප්‍රබල වෙනවා. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් Taman තුල දියක් කරන්ඩ විශාල හැකියාවක් තියෙන්න ඕනද නැද්ද? වර බලන්නකො මෙතන වරදිනකොට මෙහෙ ගිහිල්ලා ඒක කරගන්න දක්ෂ වෙන්න ඕනේ. නේද? එතනින් ඒක කරගෙන මෙහෙ පරීක්ෂා කරලා බලන්න දක්ෂ වෙන්න ඕනේ. ගියක් පරිස්සමට තියාගන්න වැඩියට අමාරු නැද්ද මේ වැඩේ කරන්නේ? රස්කාවේ තියෙන කටයුතු ටිකට වැඩිය අමාරුද නැද්ද? වචනේ පාලනය කරනට වැඩිය අමාරුද නැද්ද? එහෙනම් සක්කෝ උදූත සූදුත සුවචෝ තස්සමුදුවන් තිමානි කියන ඒවා මේවට අත්‍යවශ්‍ය දෙයක් නේද? ආයමසින් කියන දෙයක් නැහැ. එහෙනම් කොන්න විදිහට පින්නත් මෙහි පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස තමන්ම මේ උපකරණයෙන් තමන්ගේ පැත්තෙන් එන හැඟීම විමස විමසා විමස විමසා බලනවා. විමස විමසා විමස විමසා බලනකොට අර විදිහට සීමාවල් ගැන තරහකාරයෝ වෛරකාරයෝ මැදිහත් අය හිතවත් අය ගැන අර හැඟීම් ආවට පස්සේ වෙන වෙනම පෞද්ගලිකව විමසනකොට වාසනාවන්ත දවසක් එනවා වීර්යෙන් සිහියෙන් නුවණින් මේ කටයුත්ත කරගෙන යන නුවණැත්තාට වීරිය සම්පන්න ධෛර්ය සම්පන්න කලින් කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කලින් තමගේ ජීවිතය සකස් කරගෙන හරියට ආපු කෙනාට වාසනාවන්ත දවසක් උදා වෙනවා ඒ දවස තමයි අනේ එයා අරගෙන බලනකොට එයාට හිතවත් අහිතවත් නැදිහත් වෛරී කියන කිසිම තැනකදී හැඟීමේ නම් අඩුව එකම හැඟීමට එනවා එහෙනම් එදාට එයාට කියන්න පුළුවන්කමක් තියෙනවා අසම්බාධං අවේරං අසපත්තං කියලා. එදාට කියන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? අන්න එදාට කියන්න පුළුවන්කමක් තියෙනවා අසම්බාධං අවේරං අතපත්තං කියන සතුරුකමක් නැති වෛරය නැති බාධාවක් නැතිවම මාන සම්භාවයේ අපරිමාණ මෛත්‍රී හිත වර්ධනය කරගෙන මෛත්‍රී හිත වර්ධනය කරගෙන අන්න ඒ ගානට හදාගත්තට පස්සේ දැන් ඉතින් විත්තාවායේ වද්දිත්තායේ චුරේ වසන්තිය විදුරේ භූතාවා සම්භවේති වා ඔක්කොම අහුවෙලා දැන් ඔය විතර ඉතින් Tamanට ඒවා වෙන වෙනම වෙන වෙනම අරන් අර හැදීම වර්ධනය කරන්න පුළුවන්. ඒක ඔක්කොම අහුනවා කියන එකයි මේ ගානට එනකොට. ඒතකොට කියන මහත සත්තු, කුඩා සත්තු, අනුත සත්තු මේ විදිහට තවත් මේක වපුරන්න පුළුවන්. මේ විදිහ අර කියන ඔක්කොම විදිහට සියුම් තැනක් නැතිද මේ හැදීම වර්ධනය කරනවා. වර්ධනය කරගෙන කරගෙන කරගෙන යනකොට පින්නත් මේ තවත් වාසනාවක් දවසක් උදා වෙනවා. සංසාර ජීවිතේ සම්දිස්ථානකට එන්න පුළුවන් කමක් තියෙනවා. ඒ සංදිස්ථානය තමයි මේක අමාරුවෙන් මේ හැඟීම ඇති කරගත්තේ. අමාරුවෙන් ඇති කරගත්ත මේ හැඟීම තුළ ලෝකයම අරමුණු කරගෙන මේ විදිහට මෛත්‍රී සිත වර්ධනය කරගන්නකොට විදක උද්දාන අදෝස තිරියංස කියලා සඳහන් වෙනවා. එතකොට මේක බලන්න. මේක එක එක විදිහට අර්ථ කරනවා එක අර්ථ දැක්වීමක්වත් කරන්නේ නැහැ. දස දිශා කිව්ව කරගන්නත් නැහැ. සමහර වෙලාවට කියනවා අරූපාවචර ලෝක තමයි උද්දෝ කියලා කියන්නේ. රූපාවචර ලෝක තමයි තිරස කියලා කියන්නේ. කාම ලෝක තමයි අදෝ කියලා කියන්නේ ලක්ෂණ. ඒක කරද්දක් නෑ. නමුත් මෛත්‍රිය භාවනාව ඉඳගෙන කරන කෙනාට මට තියෙන මොන මෙහෙම හැඟීමක්. තමන් ප්‍රායෝගිකව මේ කරද්දී මේ බලන්න මම මෙතන ඉඳගෙන ඉන්නවා. දැන් මම කල්පනා කරනවා මේ මේ එක බෙදීමක් විතරයි. මේක පැහැදෙනවා නම් අපි කතා කරමු. දැන් අදෝ කියන්නේ තිරියන් කියලා කිව්වොත් සිල්ස. හරි? තිරියක්ව මෙහෙම. එහෙනම් මේ පැත්තට තියෙන සියලු දෙපාර්ත එක්ක තියෙන උඩයි යටයි යාකරන රේඛාව තමයි සිරස් රේඛාව. හරි? මේ රේඛාවත් එක්ක සමාන්තර මම මේ ඉන්න තලයේ ඉන්න ඔක්කොම තිරියන් කියලා ගත්තොත් අට දිශාවක් අහු වෙනවද නැද්ද? උතුර නැගෙනහිර ඔක්කොම ටික අහු වෙනවා. එතකොට මේ ටික ඔක්කොම ආරම්භ වෙනවා. ඊළඟට මේ කියන්නේ උඩ උඩ මේකේ පල්ලෙහා ඔක්කොම අහලා ඉවරයි. නේද? ඉතින් දිත්තං අදිත්තං කියවත් අහලා. දුරේ අදුරේ කියවත් අහලා. ඉතින් ඒ විදිහට දැන් මේ විදිහට මෙතෙන් ආයතරයක් අතර වර්ගීකරණයක් තියෙනවා. හරි කෙසේ හෝ කමන්නේ අවශ්‍යතාව අසම්බාධන් අවේරන් අසුබත්තන් කියන විදිහට මේ මානසික තත්ත්වය වර්ධනය කරගෙන තියාගන්න. හරි? දැන් මේක මෙහෙම වර්ධනය කරගන්න ඒ එහෙම උනාට පස්සේ මම කිව්වා තවත් තමන්ගේ ජීවිතේ සම්දිස්ථානයක් ඇති වෙනවා. ඒ ඇති වෙන සම්දිස්ථානය තමයි පින්නත් මේ අමාරුවෙන් ඇති කරගත්ත මේ කුසල හැඟීම යම් කාලයකදී වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා වර්ධනය වෙලා වෙලා වෙලා මොකද වෙන්නේ? එක දවසක් එනවා ආයාසයෙන් තමන් මේ කරපු හැඟීම මෙන්න මුළු ලෝකෙම අරමුණු කරගත්ත මෛත්‍රී හැඟීමක් නිරායාසයෙන් එන්න පටන් ගන්නවා. නිරායාසයෙන් එන්න පටන් ගන්නවා. ආය කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියනවා හිතේ මේ හැඟීම නැගුණා කියලා. හිතේ මේ හැඟීම නැගුණා කියලා කියනවා. ඒක ආය ආය මට කරන්න දෙයක් නෑ ඒක. මේක වර්ධනය කරන කෙනාට කරන්න දෙයක් නෑ කියනවා. මොකක්ද වෙන්නේ? තමා මේ අරමුණේ ඉන්නවා මුළු ලෝකෙම අරමුණු කරගත්ත සියලු සත්වෝ අරමුණු කරගත්ත මෛත්‍රී හැඟීම මේක දිරලා. ඒකට කියනවා විරායාසයෙන් මේ හැඟීම තමන්ගේ පැත්තට ගලාගෙන තමන්ට කරන්න දෙන්නේ. මේ ස්වභාවය හිතට ඇති වෙන ස්වභාවයක්. මේ ස්වභාවය හිතට ඇති වෙන ස්වභාවයක්. මොකක්ද ඒකට කියනවා විපක්ක චෛතසිකය කියලා. විතක්ක කියන চৈতසිකයේ ස්වභාවය තමයි හිත අරමුණේ නම්වන එක. අමාරුවෙන් ඇති කරගත්ත එකම අරමුණක් නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇති කරගත්තොත් ඒක තුල හිත නැගෙනවා. ඒක තුල හිත ඒක හුඟක් භාවනාවලදී ඇති කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක තුල හිත නැගෙනවා කියලා කියන්නේ ප්‍රබල ඒකම හිත නැගෙනවා කියලා කියන්නේ වෙන අරමුණක් එන්නේම නැහැ. දැන් ඉන්නේ මොන හැඟීම් කියලා මෛත්‍රී හැඟීම ඉතිර ගන්න. භවනා කරන කෙනා. මම ආවා මෙතන කිසිම අකුසල හැඟීමක් තියනවද? නැහැ. කිසිම කාම හැඟීමක් තියනවද? නැහැ. මෙතන විතක්ක කියන චෛතසිකය තියෙනවා. මෛත්‍රිය ලෝකෙම අරමුණු කරගත්ත මෛත්‍රියක් තුළ මෙයා විසිරෙන ස්වභාවය තියෙනවා. ඊළඟට මේ මේ අවස්ථාව වෙනකොට පිටත් කායිකව ඇති වෙන කිසිම අරමුණක් ඇති වෙන්න පුළුවන් ද හැම අරමුණක්ම මෛත්‍රිය නම්. ශබ්ද හඳුනා ගැනීමක් නැහැ. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉන්නකොට මේ අත්දැක තමන්ගේ කය මේ වෙලාවේ දැනෙන්නේ නැහැ. හැබැයි මං කියනකොට දැනෙනවා. හුස්ම දැනෙන්නේ නැහැ. මං කියනකොට දැනෙනවා. අර විතක්ක චෛතසිකයේ තුල යම් අරමුණක් තුල හිරුණාට පස්සේ මතක් උනත් දැනෙන්නේ නැහැ. කය නොදැනී ගිහලා. ඔකට සමහර අය කියනවා මනෝ කය කියලා එහෙම එකක් නැහැ. ඊළඟ සමහර අය ඔයගොල්ලෝ අපේ තමන්ගේ අතපය දැනෙන්නේ නැතුව ගිහිල්ලා භාවනා ආරම්භක හිරවිගෙන යන සමහර අය බය විඥානය ශරීරයෙන් පිට වුණා කියනවා. ඔතන නැති වෙන්නේ කාය සංකාරය විතරයි. කාය සංකාරය නැතිවට වාචික සංකාර, චිත්ත සංකාර කියන දෙකම අපූර්වට තියෙනවා. ඒකද වෙන කවුරුත් දෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඕකයි ඔය තියෙන බය. ඉතින් ඒකින්ද එහෙම බය නැතුව තමන්ගේ කය දැනෙන්නේ නැතුව යනකොට ඒකට මුහුණ දෙන්න බයයි. මුලදී අමාරුයි. ඉතින් හැබැයි හැංගීම තියෙන්න ඕනේ. මේ මෛත්‍රී හැඟීම ඉරනකොට විතර කායික සිදයක් නැහැ. කායික සිදයක් නැති නම් සැපකුටුවක ඉඳගත්තා වගේ. කලින් කියලා දෙනවා. නේද? මොකවත් දැනෙන්නේ නැති කුටුවක ඉඳ ගැනීම කුසල කුටුවට වඩා සැපද නැහැ. එහෙනම් කායික කිසිම පීඩාවක් නැහැ. ඒකින්ද ජීවිතේ පළවෙනි වතාවට කය හින්දා හිත විවේකයක් දැනගන්න පින්නක්. මේ පයින්ද පුදුම වදයක් මේ හිත විදිහේ. හැරෙන්න කියනවා, පෙරලෙන්න කියනවා, උලං ගහන්න කියනවා, කොරනවා කියනවා, විපාකයි කියනවා, ප්‍රතිදී කියනවා, විදේවා කියනවා, එහෙනම් දිගට කියනවා, ඇඟට කියනවා, පුදුම දේවල්. ඒකට අවදාහා කියනවා. සීයේට නෑ. ජීවිතේ පළවෙනි වතාවට ඒකට කාය නිසා ඇති වෙන විවේකය වෙනවා. ඒක නිසා විසමාන සැපයක් වෙනවා. සැප හැඟීමක් වෙනවා. ඊළඟට මේ හිත ඇති වෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත ආදී හින්දා පුදුමාකාර දුකක් විඳින්නේ. ඒ පැත්තට නැදී ඇදී කන්න දෙවි සැඩසලොඟකට හවුනා වගේ අටු යන යන ජීවත් වෙනවා වගේ ගිනි පිඹුම ජීවත් වෙනවා වගේ ජීවත් වෙවි හිටිය කෙනාට ආමච්ඡන්ද මාත්‍රයක්වත් නැහැ නේද? ව්‍යාපාර මාත්‍රයක්වත් නැහැ. තීන මිද්දක් නැහැ. මේ විගත නිද්‍රාව නැහැ. සිත්තං කරන් විසින්නවා සයනවා යාවතස්ස විගත මිද්දු. ඒව නැහැ. තීන මිද්ද නැහැ. උද්දච්ච කුච්ච නැහැ. සැක නැහැ. විචිකිච්ඡා මොනවත් නැහැ. ඒක හින්දා මහා ප්‍රීතියක් තියෙනවා. මේ විවේක මේ සැපය හින්දාම මේ විවේකය හින්දාම ප්‍රීතිය හින්දාම මේ විවේක ඇති වෙන්නේ විවේකේ හිතමන්නේ ප්‍රීතිය සහ සැපය ඇති වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර්ථ දැක්වීමට එකඟ නැද්ද කියන්නේ? විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිකාරං විවේකජං ප්‍රීති සුඛං ප්‍රථම ධානාන්ත සම්පජ්ජ විහෙරති කියලා සඳහන් කරගෙන මේ කලය එහෙනම් ප්‍රායෝගිකද නැද්ද? මේ කියන ප්‍රථම ධ්‍යාන තලය මිනිස්සුන්ට ප්‍රායෝගිකද නැද්ද? හැබැයි ලේසි. ලේසි නෑ. කවදාකවත් කෙනෙක් පින්නත් ඉඳගත්ත ගමන් කවුරුහරි කිව්වොත් ආදා ප්‍රථම ධ්‍යානය අනුස්ථාන කරන්න කියලා. ඒක කවදාකවත් වෙන්නේ නෑ. ඒක අමාරුවෙන් නම් ලබාගත හැකි දෙයක්. අමාරුවෙන් නම් ලබාගත හැකි දෙයක්. ඒකයි මම කියන්නේ. කවුරුහරි කිව්වොත් එක්පාරටම ප්‍රථම ධ්‍යාන අධිෂ්ඨාන කරන්න කියලා මම මෛත්‍රියමයි කියන්නේ. අධිෂ්ඨාන භාවනා කරන්න ගිය කෙනෙකුට කවුරුහරි කිව්වොත් ප්‍රථම ධ්‍යාන අධිෂ්ඨාන කරන්න කියලා එහෙම කරගෙන සුත්තක් අධිෂ්ඨානය කරන මොකක්ද වූ වෙනසක් වෙනවා. දැනෙනවා. ඒ දැනෙන එක එයා හිතා ගන්නවා ආ මේ ප්‍රථම ධ්‍යානනේ. ඊළඟට එයා කවුරුටක් උඩින් හිත තියාගෙන දෙක අධිෂ්ඨාන කරනවා. ඒක ඊටතරේ සුදු වෙනසක් දැනෙනවා. ඒ අපේ හිතේ හැටි. හිත තරම් අපිව රවටන එකනේ තවත් එතකොට මොකද වෙන්නේ? ආ ඒක දෙකනේ. හරි. අන්තිමට විශ්මුතුනට ගිහිල්ලා කියනවා මේ හතර වෙනි එක ස්ටාර්ට් කරනවා. මේ දෙලින් පටන් ගන්න 1 2 3 4. ඉතින් කරන කෙනා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. වෙන කෙනා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා මොනවත් නැහැ. අර බෞද්ධ අභිමානයේ තියනවලද? සිහිය නුවණ වීරිය කියලා මූලික කරගත්ත ධර්මයේදී බලන්න මේ අපි කතා කරගත්ත විදිහට පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙන වෙනාවට දක්වාම සිහියෙන්ම ගියාද නැද්දට? වීර්යයෙන්ම ගියාද නැද්ද? නුවණින්ම ගියාද නැද්ද? ඇයි? මේ දැන් සිහිය. හැඟීම මදි ගියා නේද? ආය වැපරුවා. ආය ආවා. නේද? නුවණින් ගන්නවා. මේ හැඟීම මදි. දැන් මෙතන වර්ධනය කළ යුත්තක් නේද? ඊතා ප්‍රමාණිකූලව ඊතාම පරිස්සමෙන් මෛත්‍රී හැඟීම විශාල ඵලයකට ගන්න බැයි හොඳටම පුළුවන්කම තියෙන මේක කළ හැකි දෙයක් නේද මේ සඳහා තමන්ගේ ගුණය කලින් කතා කරපු සියලු ගුණයන් වර්ධනය කරන්න ඕනේ මෙතෙන්ට ආවට පස්සේ කිසිම වෙනත් චෛතසිකයකින් බාධා නැහැ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා සඳහන් කරේකයි හරි චෛතසික විමුක්තියටපත් වෙනවා. ඒ කියන්නේ මෙර චෛතසික වලින් මෙහි බාධා නැහැ. ඊර්ෂ්‍යාව කියන්නේ කෝපය කියන්නේ වෛරය කියන්නේ নানা ආකාර විදිහට එන චෛතසික ධර්මයන් හිතයි දෙනවා. ඒ කිසිදෙකින් බාධාවක් නැති හින්දා මෛත්‍රී ධ්‍යාන චිත්තයක් ඇති වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ ගානට වර්ධනය කරගෙන ඔන්න සාමාන්‍ය ජීවිතයට එනවා දැන්. මම අහනවා මේක ඉන්නත් ඇත්තද? මෙවැනි ප්‍රබල හැඟීමක් වර්ධනය වුණොත් යම් විදිහකින් භාවනාවකින් කෙනෙකුට එයා රූපයක් බලනකොට අර තරහකාරයාව දකින්නකොටම ඇතිපිල්ලක් ගහන්න ඉස්සෙල්ලා තරහ ආවනේ සාමාන්‍ය ජීවිතයේදී මෛත්‍රිය වඩන ඉස්සෙල්ලා අධික වෛරකාරයෙක් ඉන්නවා දැන් වෛර නැතුව ඉන්නවා තරහකාරයාව දකින්න එක ක්ෂණයක තමයි දකින්න මොහොතේ අධික වෛරයක් එනවා නේද ඇතිපිල්ලක් ගහන්න ඉස්සෙල්ලා තරකාරයේ නම ඇහුනොත් අසුරු සනක් ගහන්න ඉස්සෙල්ල ආ කටපරිර වෙනවා නේද? එහෙනම් ඊළඟට තරකාර ඇඟේ හැප්පුණොත් නේද? ආ එහෙනම් ස්පර්ශය කියලත් එහෙමයි. එහෙනම් එච්චර වේගෙන් වැඩ කරන මේ හිත එදා වැඩ කරේ අකුසල් පැත්තට අද ඒ වේගෙන්ම වැඩ කරනවා කොයි පැත්තටද? මෛත්‍රී පැත්තට කියනවා. හරිද? ඒ කියන්නේ මගේ ළඟ එච්චර වේගෙන් වැඩ කරන උපකරණයක් තියෙනවද නැද්ද? ඒක අකුසලයේ යොදවමින් මම හිතන්නේ එච්චර කල්. එහෙනම් මේක වෙන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. හ්ම්? වෛරී හිත ගත්තොත් එහෙනම් අධික වෛරයෙන් ප්‍රබල කරගත්ත හිත ගත්තොත් පිටහන් සරණ දෙකිනෝ ආකාරම හැම වෙලෙම තියෙනවා. එහෙනම් ඒ පැත්තට ගත්ත හිත දැන් ක්‍රමයෙන් වර්ධනය කරලා කරලා කරලා කරලා කරලා ගත්තට අරවගත්තේ ලොකු පරික්‍රමයක්. ඒක හැකියාව තියෙන කෙනා තමයි කරන්න පුළුවන්. ආයමක කරන කාරණා 14 සහ ප්‍රබල නැචතුද්දන් සමාචරයේ කිංචේන වෙන්නේ උපරේ උපදේයුම් හිමින් වර්ධනය කරන කෙනාට සීලය රකින් රැකමින් සමාධිය වඩමින් කටයුතු කරපු කෙනාට යම් දවසක පින්නන වාසනාවන්ත ජීවිතය උදා වෙනවමයි ඒක කරගන්න පුළුවන්මයි ඉතින් මේ ජීවිතේ කුමන සම්පත් ලබා ගත්තත් වැඩක් නැහැ. ඔය ගානට තමන් විශ්වාසනය කරේ නැත්තම්. ඔතෙන්ට එනකම් වර්ණනය කරනකොට අපි දේශනා කරලා ඉවරයි කොතෙන් එනකම් දැන් දිට්ඨිංච අනුභවගත සීලවා කියන තැනට එනකම් ඔය ටික තමයි. ඔතෙන්ට වර්ධනය කරගත්තට පස්සේ පින්නත් මේ ඔය ගානට යම් කෙනෙක්ගේ විකක් වර්ධනය වුණා නම් මෙත්තං සම්බලෝකස්මි මාන සම්භාවය පරිමාණං උද්දාං අදෝස තිරියංස අසම්බාධං අවේරං අසපත්තං තිත්තං කරන්නේ සින්නෝවා සයානවා යාවතස්ස විදසමිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මයේ සංහාරණිතමාව මෙයා මේ ලෝකේ ඉන්න බ්‍රහ්මෙක් වගේ දැන් ජීවත් වෙනවා ඒ කියන්නේ මෛත්‍රී සතිය හැම වෙලේම තියාගෙන හැම ඉරියව්වකදීම තියාගෙන භාවනාවේ දිස්පවා හැම ඉරියව්වකම ඒක එයාට විරාගාසයෙන් දැන් ඇති වෙන මට්ටමකට ඇත්තටම පත් වෙනවද නැද්ද ඔය කියන විදිහට කරොත් දැන් පත් වෙලා ඉවරයි නේද එතනින් නවතින්නේ නැතුව අන්න බලන්න එතන සත්‍ය සංඥා කියනවද නැද්ද සත්‍ය සංඥා කියනවා පුද්ගල සංඥා කියනවද නැද්ද පුද්ගල සංඥා කියනවා සත්‍ය පුද්ගල වෙනනේ වැඩේ පටන් ගන්න නේද හැබැයි මෙතන ඒ සත්‍යයක් තියෙනවා ඒක දැන් මෝහක කරගත්ත උපකරණයක් තියෙනවා. ගහ කපන්න අවශ්‍ය කරන පිහියක් තියෙනවා. දැන් හරි. දැන් මේ මෛත්‍රී ධ්‍යානයෙන් බහලා මොකද කරන්නේ? මේ මෛත්‍රී ධ්‍යානය තුල තිබ්බදී අරගෙන විදර්ශනාවට වැටෙනවා. ඒ විදර්ශනාව කරන්නේ තමයි මේ වෙනකම් මේක සකස් කරගන්නේ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන වචී සංකරණය සිද්ධ වෙච්ච චිත්ත සංකරණය සිද්ධ වෙච්ච සකස් කිරීම සිද්ධ වෙච්ච මේ නාම කොටස අරගෙන මොකද්ද අපි මේ අරමුණු කරපු හිත මේක එකපිට තියෙන එකක්ද මේක විමුදින් කියන එකක්ද මේක නැවත හටගත්ත දෙයක්ද මේක හේතු හින්දා හටගත්ත දෙයක්ද මේක මං කරපු දෙයක්ද මේක වෙන කවුරු හරි කරපු දෙයක්ද මේකේ ස්වභාවය මොකක්ද කියලා නාම කොටස විදර්ශනා කරන්න ගන්නවා ඊළඟට මේ දැනෙන්නේ තුගේ කය කියලා තමන්ගේ කය ආරම්භ විදර්ශනා කරන්න ගන්නවා. අනුන්ගේ කය වල ආරම්භ විදර්ශනා කරගන්න ගන්නවා. දැන් ඔක්කොම අනුන්ගේ කය මේ මෙහෙ කරන්නේ නැතනේ. තමන්ගේ කය මෙහෙ කරලා අනුන්ගේ කය මෙහෙ කරලා තමන්ගේ කය අනුන්ගේ කය වල වශයෙන් මෙහෙ කරලා බලනවා මේවා මොනවද? එතකොට රූප රූප කොටස් සහ නාම කොටස් කියලා දෙකක් කියලා මුලින්ම පසක් වෙනවා. හරිද? නාම කොටස මෙතන මේක දෙකක් මේක එකක් නෙවෙයි. මේ නාම කොටසට රූප කොටස හේතු වෙනවා. මේ රූප කොටසට නාම කොටස හේතු වෙනවා. හැබැයි මේක වැඩ පිළිවෙල දෙකක්. මේ රූප කොටස් කියන ඒවා කාය වේදනා මේ රූප කොටස් කියන ඒවා කොහොමද එක්තරා ක්‍රමවේදයකට යනවා වගේ. මොනවද මේ ක්‍රමවේදය කියලා ගත්තොත් එහෙම කොහොමද මේ රූප කොටස් පවතින්නේ? ආහාරයෙන්ද පවතිනවා, කර්මයෙන්ද පවතිනවා, හිතින්ද පවතිනවා සහ පිටුලින්දා කියලා කියන හතරක මිශ්‍ර වීමකින් මේ රූප යම් විදිහකින් එක රටාවකට පවත් වෙනවා. මම මේකට අහුවලා ඉතින් ඒක මම කරලත් නෙවෙයි, අවබෝධ කරවලත් නෙවෙයි. නේද? ඊළඟට මේ රූප පරම්පරාව කියන එක මේ රූප මේ නාම පරම්පරාව කියන එක මොකක්ද හින්දාද? නාම රූප දෙකම හින්දා මේ 15 වෙනි නැවත නැස්ති වෙනවා. නාම රූප දෙකම හින්දා මේ 15 වෙනි නැවත නැස්ති වෙනවා. එතකොට මේ ඉන්න මේ සංසිද්ධිය පිළිබඳව හේතු ඇතුව සකස් වෙන දෙයක් කියලා තමන්ගේ තුළට එවිකම් කරලා බලන්න පුළුවන් ඒකාග්‍රතා හිතක් මේ මෛත්‍රියෙන් මම හදාගත්තා. ඒ ඒකාග්‍රතා හිත හින්දා තමන්ට තමන්ගේ අභ්‍යන්තරයට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ආනේක හින්දා තමන්ට පුළුවන්කම ලැබෙනවා නාම කොටස සහ රූප කොටස විදර්ශනාවට අරගෙන මේක කොටස් දෙකක් කියලා වෙන් කරගන්න. ඒකක් නෙවෙයි වෙන් කරගත්ත දැනත්තා නිකන් ඉන්නේ නෑ. නාම කොටස නැවත පිරික්සන රූප කොටස. එතකොට මේකේ ඉස්ලාම නාම රූප පරිච්ඡේද ඥානයක් පහළ වෙනවා. ඊළඟට මේකේ විවිධ විද්‍යාවේ ස්වභාවය මේක මේක හැම වෙලෙම ඇති වෙලා නැති නාම කොටසත් ඇති වෙලා නැති වෙලා යනකම් මේ මෛත්‍රී හිත මේ මොහොතේ ඇති වෙනවා ඒ මොහොතේ නැති වෙනවා මේ කයත් ඇති වෙනවා උද්‍යෝග ඥානය කියන තැනට ගන්න පුළුවන් ඊට පස්සේ ඔය විදිහට විදර්ශනා ඥාන ටික ඔක්කොම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මම කාල වේලාව අනුව මෙතන ඉහාට ඒ ටික අපි විස්තර කරන්න යන්නේ නැහැ. මේ කාරණාට ප්‍රකටයි. යම් කිසි කාමරහන් ගුරුවරයෙක් වයාගෙන නැත්නම් අපේ ඉදිරියේ තියෙන සදාම්මක ධර්ම දේශනාවලදී යම් කිසි ධර්ම දේශනාවකදී මේ විදර්ශනා ඥාන පිළිබඳව මම හිතන්නේ රතවිලක සූත්‍රය තියෙනවා අපිට රතනීක සූත්‍රයේදී විදර්ශනා ඥාන පිළිබඳව සාකච්ඡා කරනවා. අරණ අරණීයක සූත්‍රයේ ඒකයි මෙන්න මේ වැරදි දෘෂ්ටියෙන් අයින් වීම සඳහා මෙතෙන් වෙනකම් මෛත්‍රිය කරපු කෙනාට දික්කින්ච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියලා දේශනා කරේ සීලයට එන්න කුමන සීලයටද යන්නේ මේ දෘෂ්ටි උපදවාගෙන සීලයට එනවා කියලා කියන්නේ ඔය විදර්ශනාවකින් කියන එකයි කුමන සීලයද ලෝකෝත්තර සීලය අරියකන්ත සීලය කියන එක. දික්ඛින් සංසුද්ධ සීලවා දර්ශනීය සම්පන්න දර්ශන භූමියට සම්ප්‍රාප්ත වෙනවා. ඒ කියන්නේ දර්ශන භූමියට එනවා. දර්ශනීය සම්පන්න දර්ශනයේ සමන්විත කෙනෙක් බවට පත් වෙනවා. දික්ඛින් සංසුද්ධ සීලවා දර්ශනීය සම්පන්නෝ කාමේසු විනේයකේතං නහිදාතු ගබ්බසයන් නැවත ගැටකට එන්නේ නැත්තත් එකට පත් වෙන්න පුළුවන් ඉර මෙවැනි තත්යකට පත් වෙච්ච කෙනා කියන එක තමයි අවසාන ගාථාවේ අදහස. ඉතින් පිටුනස්නි අපි මේ පටන් ගත්ත මේ පුංචි සූත්‍ර ධර්මය එකතැනකින් පටන් අරන් උතුම් නිර්වාණ ධාතුව දක්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සූත්‍ර ධර්මයක්. මේක සත්‍යයනා කරලා විතරක් මදි. අපි මේක හොඳින් තේරුමක් ඇතුව සත්‍යයනා කියන තමයි ගොඩාක් වටින්නේ. ඒ හින්දා අවුරුදු දෙකයි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මම කොච්චර වාසනාවන්තයෙක්ද මොකක්ද මට තියෙන වාසනාව මේ ජීවිතේදීම නිවන් දකින්න අවශ්‍ය කරන ඔක්කොම ටික මට ළඟ ළඟම තියෙනවා ඒ සඳහාම ගුණවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඒ සඳහාම සක්කෝ උච සූජුච ආදී වශයෙන් ඒ කියන කළ යුතු දේ කරන්න ඕනේ මගේ ඔක්කොම ටික අතහැරලා දාලා නචපිද්දං සමාසවේ කිංචේන විඤ්ඤාපරේ උපදයෙන් කියන ආකාරයට වෙන දෙයක් උනදෙයි. මගේ ශරීර ආසාවත් අත්හැරලා දාලා මගේ ජීවිත ආසාවත් අත්හැරලා දාලා විඤ්ඤෝ සත්‍යයෙන් ඒ කියන්නේ නුවණ තියෙන කෙනෙක් ගරහන කිසිම තත්යකට මම අවශ්‍ය කරන දෙයක් කරන්නේ නැහැ කියලා කුංචි දෙයක්වත් කරන්නේ නැහැ කියන තත්ත්වයකටපත් වෙනවා. එහෙම වුණොත් අපිට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට මේ පින්නත් ඇත්තම නෙමෙයි අපි තාමත්ම ඊ타මත්ම ආශිර්වාදාත්මකව කරුණාවෙන්ම ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරනවා හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය ආශංසයේ හේතු කොටගෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අධිෂ්ඨාන කරන ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නත් කුංචි මතක් කිරීමක් ගන්න ඕනේ. හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී තමන්ගේ ගුණය ආරක්ෂා කරගමු විනාඩි 5ක් තමන්ට මේ අවස්ථාව ලබා දුන්නේ නැත්කන්ට තමන්ගේ හිතේ නැගුණ යම්කිසි ශ්‍රද්ධාවක් තියනවද මේ සංවිධානයතර පැත්තෙන් පුණ්‍යන පුණ්‍යනෝදනා කරන්නට තරම් අපේ ගුණයක් නැති වුණොත් නේද මාව ආයතරයට පැමිණ පහදන්නේ කල්යනා කරන ලොකු කාලයක් ගන්නේ නැහැ. ඒක මගේ යුතුයකම. ඇයි අපි මෙහෙම කියන්නේ? ඉන්නත් මේ කලින් සඳහන් කළා වගේම අපේ ජීවිත අපි ගුණවන්ත කරගන්න ඕනේ. ධර්මයක් දේශනා කරපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් දේශනා කරපුවාම දේශ දේශනා කරපු කෙනාට ශ්‍රවණය කරපු කෙනාට ශ්‍රවණය කරපු අයට විශාල කාලයක් යනකම් ධර්ම මනස්කාරය තියෙනවා. ඒ ධර්ම මානසිකාරය ඇතිවෙන්න දේශකයාණන් වහන්සේට වගේම ශ්‍රවණය කරගත්තට හේතුවක් වෙනවා. ඒතර ඔබ අප හැමදෙනාටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මානසිකාරය ඇති කරගන්න මේ අවස්ථාව හේතුණා. ඉතින් මේ අවස්ථාව ලබා දෙන්න අපිට පළවෙනියෙන්ම මෙවැනි පින්කමක් අපි දෙකොල්ලටම කරගන්න අවස්ථාව ලබා දුන්නේ බැන්දිය මුල්ල විද්‍යාශේඛර පිළිවෙන්නේ පඬිතුක ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් ශාලාව විදුලිය ජල ආදී නොයෙක් ආකාරයෙන් උදව්පකාර ලැබුණා ඒ වගේම අනුග්‍රහය ලැබුණා ආශිර්වාදය ලැබුණා ඉතින් අපි ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මූලිකවම විශාල වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ මේ කරගෙන යන සාසනික සේවයේ විශේෂයෙන් මේ ගුණනගරී කරගන්නේ අපිට මේ වගේ සේවන ලබා දෙන්නේ ඒ කරපු විශේෂ පින්කම වගේම මේ කරගෙන යන සාසනික කටයුතු සිද්ධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීර්ය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මේ මේ ජීවිත සාර්ථක වේවා සංසාරික ජීවිත සුඛත් වේවා කරන වශයෙන් මුතුන් නිවනින් සැනසේවා කියලා සාර්ථක ප්‍රාර්ථනා කරනවා ඒ වගේම බැංගිය මූල පන්සලේ දිසානායක මහත්මයා ප්‍රමුඛ දායක පිරිස සහ අසල්වාසී ඒ විසි සබ්ද විකාශන සංඝා කටයුතු ආදී නොයෙක් ආකාරයේ දෞර්කාල කරා ඊළඟ පිළිවෙලෙන් මහතා ඇතුළු ඔහුගේ ඒකවත් පිළිස ස්වාමීන් වහන්සේගේ දානය ගමනාගමනය පිරිකර ඇතුළු නොයෙක් ආකාරයේ උදව්පකාර කළා. රැස්ව සිටින අපට පමණක් මෙම උතුම් ධර්මයේ සීමාවකට රට පුරාම ලෝකේ පුරාම විකාශනය කිරීමට සූදානම් වන බෞද්ධ මාධ්‍ය ජාලය අපි මේ මේ ධර්ම දේශනාව වෙනුවෙන් විශාල අනුග්‍රහයක් දක්වනවා පින්වත්නි. ඒ පිළිබඳ අපි පුණ්‍ය අනුමෝදනා කරනවා ඔක්කොම කර ඒ වගේම ගම්පහ මාසික වැඩසටහන් සහභාගී වන්නන් වන නිහාල් මහතා ප්‍රමුඛ හිතවතුන් හිතවතියන් සියලු දෙනා සැරසිලි කටයුතු ප්‍රචාර කටයුතු සමුදායකත්වය මාධ්‍යදායකත්වය සඳහා අනුග්‍රහයන් ආදී වශයෙන් කීනකී නොඑක ආකාරයේ උදව්පකාර කිරීම වශයෙන්ද පාලිත මහතා තම කාලය මෙහි නිවේදන කටයුතු වෙනුවෙන් උදේම ලබා දීමෙන්ද අනුග්‍රහය දක්වා කියලා සඳහන් කරනවා ඒ වගේම මේ කීනකී බොහෝ දෙනා කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් කයෙන් වචනයෙන් මනසින් විහෙස වෙමින් ඉන්නත් බොහෝ කාලයක් මෙවැනි පිටසක් එක්රාශී කරගෙන මෙවැනි ධර්ම දේශනාවක් කරන්න විශාල අනුග්‍රහයක් දක්වා ඒ හැමදෙනා වෙනුවෙන්ම අපි හැමෝම අපි තුල ජනනාව සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන්නේ මේ හැමදෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු ඒ හැමදෙනාටම උතුම් නිර්වාණ සාන්තිය සැලසෙන්න මේ පින් හේතු වේවා ප්‍රාර්ථනා කරමු ඒ වගේම ඔබ අතර දෙනා මේ ලෝකෙට ජනිත කරපු දෙමව්පියන්ට මේ පින් ආශිර්වාදයක් වේවා. සුජීවත් වාසය කරන්නේ නම් මේ පින් ආශිර්වාදයක් කරගෙන මේ ජීවිතේදීම උතුම් සැනසීමෙන් සැනසේවා. සුජීවත් වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා. සුගතිගාමී වේවා ආසන වශයෙන් උතුම් නිවනින් සැනසේවා. ප්‍රපාදනා කරමු. ඒ වගේම සියලුම මිය සිරුදලා වෙන මේ පරිලෝකියාව සුඥාන මිත්‍යාදීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්කන්ද සුඛිසුපත් භාවයට පත් වේවා. ආසන්න වශයෙන් උතුම් නිවනින් සැනසීමා ප්‍රසාද කර ප්‍රාර්ථනා කරමු. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දේව බල දේව ශක්තිය වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනා කරන බෝධි පින් උතුම් නිවනින් සැනසේවා. කලින් සඳහන් කරපු හැම දිනාටම දේව පිට ආරක්ෂාව බඳව ලබා දෙත්වා කියලා සාධිර ප්‍රාර්ථනා අකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තා පුඤ්ඤන්තං නෝදිत्वा සිරං රක්ඛං සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තා පුඤ්ඤන්තං නෝදිत्वा සිරං රක්ඛං සදේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තා පුඤ්ඤන්තං නෝදිत्वा සිරං රක්ඛං සම්පරං ධර්මානුශාසනාව පවත්වව දාල දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑවෙහෙර ආරණ්‍ය සේනාසනය එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු